සීල් සමාදන් වෙන්නේ හොඳයි. අටසිල් සමාදන් වෙනවා. එහෙනම් අටසිල් සමාදන් වෙනකොට අර අපි වාක්‍යයක් කියලා දුන්නානේ. ඒක කියනකොට සියලු දෙනාම එක විදිහටම සමහර වෙලාවට මෙහෙමයි කියන්නේ. ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ ဒ ුතියම්පි අහං බන්තේ තිසරණේන සද්ධින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං පත්වා සීලං දේතමේ බන්තේ තතියම්පි අහං බන්තේ තිසරණේන සද්ධින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං පත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය උඩර ඕකා සහම්භන්තේ තිසරණේන සද්දින් ඒක හොඳ. අර දෙවෙනියට කියනකොට ဒ ුතියම්පි අහම් එහෙම නෙමෙයි ဒ ුතියම්පි අහම් බන්ති. එකටම කියන්නේ. ဒ ුතියම්පි කියලා නවත්තන්න නැතුව ဒ ුතියම්පි අහම් බන්ති තුන්වෙනියෙන් තතියම්පි අහම් බන්ති. ඊළඟට තියෙනවා මේ තිසරණේන සද්දින් අට්ඨාංග සීල. සීල අටක්. ඒ උපෝසත පොය දවස නෙමෙයි. උපෝසත අට්ඨාංග සීලයේ පොහොය දවසට කියන්නේ පසළොස්වක පොහොය දින ඒ උපෝසතේ ෆුල් මූන් එක. ඒ වගේ දවස්වල විශේෂිත ගන්නකොට උපෝසතේ ගත්තට කමන්නේ. උපෝසත කියන්නේ නැහැ. උපෝසත කියන්නේ මේ උපෝසතාඨාංග සීලය කියලා ඒ පොහොය දවසට සමාදන් වෙන සීලය. තව තියෙන නවාංග සීල කියලා වෙන එකක්. දැන් මෙතන අට අංගාටකයේ යුක්ත වෙච්ච සීලය. ඊළඟට කියනවා අටාංග සමන්නාගතන් නෙවෙයි. අටාංග සීලය. සරණ සති මට්ඨංග සීලං ධම්මං යති බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන අරියා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්චපමා දත්තානා වීරමණී සික්ඛාපදං දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා සික්ඛාපදං සමාදියාමි සමාදියාමි තිසරණේන සද්ධින් අට්ඨාංග සමන්නාගතං සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං හොඳයි සද්ධාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වත් සෑම දිනාටම මේ භාවනා වැඩසටහන තුළින් ඊ타මත් මොහොතින් ධර්මයට අනුකූලව සිහිය යොදාගෙන නුවණ යොදාගෙන මානසිකාර්යය පවත්වාගෙන ධර්මයෙන් දියුණු වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදය නුවඩුවම ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ භාවනා කරනකොට අපි පින්වතුන්ට සමහර ආයෙහි කර්මස්ථාන පොඩ්ඩක් වෙනස් කළා. බුදු ගුණ භාවනාව ඒ වගේ මෛත්‍රියට හැරෙව්වා හේතුව අපිට මේ හිතේ තෙතමනේ තියෙන්න ඕනේ. සද්ධාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ තියෙන්න ඕනේ යම්කිසි පිරිසිදු ඔයිලි ගතියක්. එතකොට තමයි මේ භාවනාව ඉදිරියට පහසුවෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මයේ නිකන් හොඳ පැහැදිලි පිරිසිදු තෙතමනිය වගේ තිබෙන ධර්ම හැටියට කියන්නේ සද්ධා. සමහර අවස්ථාවලදී සද්ධාව යටයක්. සද්ධාව නැති නැති යටයක්. ඒ යට ගියයින් පස්සේ මේ සීය නුවණ පවත්තන්ට මේ භාවනාව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ධර්ම ටිකක් ඒ තුලින් අඩු වෙනවා. ඒ නිසා අපිට ශ්‍රද්ධාව අඩුයි. අඩු වුණාම ඒක වැඩි කරගන්න ඒ වැඩි කර ගැනීම සඳහා තමයි අපි මේ බුදු ගුණ භාවනාව, ඒ වගේම මෛත්‍රී භාවනාව කළ දුන්නේ. ඒ මෛත්‍රී භාවනාවෙන් බුදුගුණ භාවනාවෙන් අර කියන්නා වූ අවශ්‍ය කරන මානසික ධර්මයේ අපතොට එනවා ඒ වාගේම වැඩේ. ඉතින් ඒ අපි බුදුගුණ භාවනාව කියලා දී පින්වතුන් මෛත්‍රී භාවනාව කියලා දී පින්වතුන් මේ මොදේට වඩන්න ඒක වඩාගෙන යනකොට ඊට පස්සේ පුළුවන් අර අවශ්‍ය කරන මේ විශේෂ කර්මස්ථාන ක්‍රියා. ඊළඟට අද ඉන්ටර්විව්ස් තියෙනවා. මේ කියන්නේ උදේ කාලේ භාවනා කරලා ඊට පස්සේ අපි මේ ඉන්ඩිවිජුවල් මේ ඉන්ටර්විව්ස් තියෙනවා. ඒකට නම දාන්න ඒ ගැන කතා කරන්නට තියෙනවා නම් යම ඒ කරද්දී වැඩිම නෙවෙයි පොඩි විනාඩි 8-10ක් වගේ තමයි එක්කෙනෙකුට ලැබෙන්නේ. ඒ කාලය තුල කියන්න ඕන වෙන්නේ මේ භාවනාවට අදාළ දේවල්. භාවනාවට අදාළ දේවල් මේ භාවනාව කරගෙන යනකොට Tamanට ඇති වෙන ප්‍රශ්න, සිතුවිලි, ඒ වගේම බාධක තියෙනවා නම් ඒවා ඒව මඟ හරව ගන්න තාලේ පොඩ්ඩක් ඒව මතක් කරගන්න. ඒකට කාලේ අපි විනාඩි 10ක් ඊළඟට අපි පූර්ව කෘත්‍ය සිද්ධ කරලා භාවනා පටන් ගන්නවා. සයන්සර්නේ එදා වගේ පහටන් පසුද සාත් ඒක මම හිතනවා මේ ඊ අපි ඉන්ටර්විව්ස් තිබුණේ අද එතකොට වුණා සාකච්ඡා වෙලාව කියන්නේ. නේද? ඒක සාකච්ඡාවෙන් පස්සේ ගියොත් නේද කට්ටියට භාවනා කරන්න පාළි මදි වෙනවා. සක්මන් භාවනාව. ඒකට අපි සිටින් එකක් තියෙනවා එකේ ඉඳලා දෙක දක්වා අපි තියලා තියෙන සාකච්ඡා වාරයක්. ඊට පස්සේ දෙකේ ඉඳලා තුන දක්වා සක්මන් පාඩම් සක්මන් එක් සක්මන් කාලය තුල දැන් දෙකේ ඉඳලා තුන දක්වා සිටින් එකක් නේ. එහෙනම් ඊට පස්සේ දෙකේ ඉඳලා තුන දක්වා තියෙන සිටින් එකක්. ඊට තුන හමාරෙන් පස්සේ තමයි තියන්නේ. ටිකක් වැඩිපුර කතා කරන්න තියෙන තියෙනවා. එතකොට විනාඩි 10ම යනවා වගේ. නැත්තම් සමහර කෙනෙකුට බොහොම විනාඩි 45යි ඉවර වෙනවා. විශේෂ කර්මස්ථාන වෙනස් කරපු අය ඇරෙන්න අනිත් අය සියලු දෙනාම කරන්නේ මේ ආනාපාන සතිය. අපි ආනාපාන සතිය වඩන කාලේ කියලා දුන්නා නේද? අර ගණන් කරන කාලේ. ඔව්. හිතන්නේ ශරීරය ඍජුව පවත්වාගෙන ශරීරයේ හඳ කෙලින් තබාගෙන ඇත්තල පියාගෙන දෙල්ල කෙලින් තබාගෙන අපි ඉස්සර වෙලා වාඩි වෙලා ඊට පස්සේ අපේ හිසේ පටන් දෙපතුල දක්වාම අපේ ශරීරය ඉන්දවේ තිබෙන ඉරියව්වේ පිහිටා තිබෙන ආකාරය හොඳට හිතින් සලකා ගන්නවා හිතින් හිතා ගන්නවා අපි හිතින් දකිනවා දැන් මගේ ශරීරයේ තියෙන්නේ පිහිටා තිබෙන්නේ මේ විදිහට දෙකයි අත් දෙක නැමිලා තියෙනවා. අත් දෙක දකුණු අත වම් අල්ල උඩ තියා තියෙනවා. පා නැමිලා තියෙනවා. ඒ විදිහට මේ ශරීරයේ දැනට මේ වෙලාවේ මේ මොහොතේ පිළිටා තිබෙන ඉඳවි තියෙන ඉරියව්ව අපි හිතින් හිතා ගන්න බලන්න. ඒකදී හිසේ පටන් දෙපතුල දක්වාම හොඳට ශරීරයේ සිහියෙන් බලන්න ඕනේ. එහෙම ටිකක් බලලා ඊට පස්සේ සකස් කර ගැනීමට එහෙම ශරීරය තියෙනවා නම් අත එහෙම ඊළඟට පය එහෙම ඒවා සකස් කරගෙන ඊට පස්සේ අපි සීය යොදනවා ආනාපාන සතිය වෙත ආස්වාස ප්‍රස්වාස වෙත යොදනවා නාසයට යොදලා හුස්ම රැලි 7-8ක් අපි ඕන එකමින් ගන්නවා දිග හුස්ම රැලි. දිග හුස්ම රැල්ලක් ගන්නවා නාසයෙන් කටින් නෙවෙයි දිග හුස්ම රැල්ල පිට කරනවා. ආය දිග හුස්ම රැල්ලක් ගන්නවා දිග හුස්ම රැල්ලක් පිට කරනවා. ආය දිග හුස්ම රැල්ලක් ගන්නවා පිට කරනවා. විදිහට හත් අට වතාවක් කරනවා. හැබැයි කරන්නේ නිකන් නෙවෙයි. එහෙම කරන්නේ අපි මේ ඉඳගෙන ඉන්න වෙලාවට මේ මොහොතේ මේ කාලේ මේ වෙලාවේ මට මේ හුස්ම රැල්ල දැනෙන්නේ වැටෙන්නේ කොහොමද කියලා ඒක අල්ලගන්න තේරුම් ගන්න. ඒකටයි වැඩි කරන්නේ. හුස්ම රැල්ල එතකොට දිගට ගන්නකොට හුස්ම රැල්ල නාසයේ තුල කොහේ හරි තැනක වැලීගෙන හැපීගෙන යන ආකාරය Tamange සිහියට නොවනට පේනවා. හුස්ම රැල්ල පිට වෙන ආකාරයත් හොඳට සිහියට පේනවා මේ විදිහටයි වැදින්නේ මේ විදිහටයි හුස්ම රැල්ල පිට වෙන්නේ කියලා. හැබැයි ශරීරයේ ඇතුළට හිත යොදන්නේ නැහැ නාසය විතරයි තියාගන්න. මේ විදිහට හුස්ම රැල්ල වැදෙන හැපෙන ස්ථානය අල්ලගෙන ඊට පස්සේ අර ඕනෙකමින් හුස්ම ගන්න එක නවත්තන. නවත්තලා ස්වාභාවික හුස්ම වැටෙන්න දෙනවා. ස්වාභාවික හුස්ම රැල්ල දැනෙන්නේ. ඇතුල් වෙනවා හුස්ම පිට. හුස්ම ඇතුල් වෙනකොට අපි ආරම්භක උපක්‍රමයක් හැටියට ගණන් කිරීමක් කරනවා. හුස්ම රැල්ල ඇතුල් වෙනකොට අපි එකයි කියලා මෙනෙහි කරනවා. හුස්ම රැල්ල පිට වෙනකොට දෙකයි කියලා මෙනෙහි නැවත හුස්ම රැල්ල ඇතුල් වෙනවා 3යි හුස්ම රැල්ල පිට වෙනවා 4යි. හුස්ම රැල්ල ඇතුල් වෙනවා 5යි පිට වෙනවා 6යි. ආහුස්ම ඇතුල් වෙනවා 7යි පිට වෙනවා 8යි. එකේ ඉඳලා 8 දක්වා ඉතින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතවත් වෙන ගණන් කරනවා. නැවතත් ස්වාභාවික හුස්ම රැල්ල ඇතුල් වෙනවා එතකොටත් ගණන් කරනවා 1යි. නැවත 2යි ඔය විදිහට 1 දක්වා 1 සිට 8 දක්වා කුසවැලි ගණන් කරනවා. ඒකේ වරු නම් පස්සේ නැවතත් 1 ඉඳලා උඩට. 1 ඉඳලා 8 දක්වා පාන. ඕම යනකොට මැදදී 6 7 වගේ යනකොට යම් කිසි විදිහකින් අපිට වෙන සිතුවිල්ලක් ඇවිල්ලා ඒ ගණන් කිරීම බාධා වුණොත් ඒ කැඩිච්ච ඒ සංඛ්‍යාව එහෙම නැත්නම් ඒ තේරිය සම්පූර්ණ අතහැරලා දාලා ආයේ කේන්ද්‍ර පටන් නැවත මූට්ටු කරන්න යන්නේ අර කොතනද අමතකුනේ කියලා. හොයන්න බලන්න යන්නේ. ওই විදිහට හුස්ම එකේ ඉඳලා අට දක්වාම ගණන් කරගෙන යනකොට හිත සමාධිය. හොඳට හිත සමාධිය වෙනවා. ඒ වගේම තමයි තවත් තියෙනවා ගණන් කිරීමේ ක්‍රමයක් මේ විදිහට. එකේ ඉඳලා ගණන් එක කියන ගණන් කිරීම කරනකොට එකට අයිති හුස්ම රැල්ල කීප විටක් ගණන් කරනවා ඒකේ සංඛ්‍යාව හරියට කියනවනම් ඉස්සලා ගණන් කරේ 1යි කියලා ඊළඟට 2යි දැන් ගණන් කරන්නේ පළවෙනි හුස්ම රැල්ල 1යි 1යි 1යි 1යි 1යි හුස්ම රැල්ල ඇතුල් වෙන පටන් ගත්ත ඇතුල් වෙන ඉවර වෙන කාලෙ එකේ සංඛ්‍යාව කියනවා 1යි 1යි හුස්ම රැල්ල පිට වෙනවා 2යි හුස්ම කරකිනවා 3යි 3යි 3යි 3යි හුස්ම කරලා පිට වෙනවා 4යි 4යි 4යි 4යි අර එක හුස්ම කරලක් ඒ සංඛ්‍යාව කීප ගණනක් කියන. එතකොට හිත දුවන්ට කාලයක් වෙලාවක් නැහැ. හිත රැඳෙනවා. ඔය හිත රඳවා ගන්නට එකතෙන් කරගන්න සමාධි කරගන්නට එක එක උපක්‍රම. ඒ විදිහට හොඳට ආනාපාන සතිය වඩලා විනාඩි 15ක් 20ක් විතර ගියාන් පස්සේ Tamante තේරෙනවා නම් හිත එකතෙන් වුණා දැන් දුවන්නේ වනේ නැහැ කියලා එතකොට ගණන් කිරීමේ ක්‍රමේ නවත්තලා ස්වාභාවිකව මේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරලා.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 වූසේක මාගේ ස්වාමී වූ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ දසවැදෑරුම් වූ ක්ලේශ වස්තු වස්තුන්ගෙන් දුරුසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේශ ධර්මයන් නැසූසේක සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලූ රහසින්වත් කිසිම පාපයක් නොකලසේක සියලු දෙවි මිනිසුනගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වනසේක එබැවින් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක මෙසේ අරහං ආදී වූ අනන්ත බුදු ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයට පූජා කරමි පූජා වේවා අනන්ත අපරිමා රත්නයට මම নমස්කාර කරමි මාගේ නම මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා අනන්ත අපරිම සරණ වේවා අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්ත වූ ත්‍රිවිධ රත්නය මට නිවන් පිණිස පිහිට වේවා අනන්ත අපරිමාණ මට නිවන් පිණිස ආරක්ෂාවක් වේවා පද්දික තැන්පත් කරන්න මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් අනන්ත බුදු ගුණ බලයෙන් මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මා මෙන්න මේ ආරාමයේ වසන්නා වූ සියලුම ස්වාමින් වහන්සේලා අනන්ත බුදු ගුණ බලයෙන් වෛරය වෛර නැත්තෝ වෙත්වා තරහ නැත් පින්වතුන්ද මේ ගමේ වසන්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආරාමයේ වසන්නා වූ සියලුම ස්වාමින් වහන්සේලාද සියලු ගිහි පින්වතුන්ද මේ ගමේ වසන්නා වූ සියලු සත්වයෝද මේ නගරයේ වසන්නා සියලු සත්වයෝද මේ රටේ වසන්නා වූ සියලු සත්වයෝද අනන්ත බුදු ගුණ බලයෙන් වෛර නැත්තෝ එත්වා තරහ නැත්තෝ ආරාමයේ පටන් දස දිසාවේම වසන්නා වූ සියලු දෙවියෝ සියලු මනුස්සයෝ සියලු අමනුස්සයෝ විනිපාතික සත්වයෝ තිරිසංගත සත්වයෝ නේරයික සත්වයෝ වෛර නැත්තෝ එත්වා තරහ නැත්තෝ එත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආරා පටන් දස දිසාවේම වසන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා තව කෙනෙකුට ගරිහා නොකේවා කිසිම කෙනෙක් තව කෙනෙකුව පහත් නොකරේවා කිසිම කෙනෙක් තව කෙනෙකුට නින්දා නොකරේවා කිසිම කෙනෙක් තව කෙනෙකුට අවමන් නොකිරේවා කිසිම කෙනෙක් තව කෙනෙකුට පීඩා නොකිරේවා කිසිම කෙනෙක් තව කෙනෙකුට ඉරිසියා නොකිරේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සැහැල්ලු සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සැහැල්ලු වෙත්වා සියලු සත්වයෝ සැහැල්ලු වෙත්වා සියලු සත්වයෝ සැහැල්ලු වෙත්වා සියලු සත්වයෝ ශාන්ත වෙත්වා සියලු සත්වයෝ ශාන්ත වෙත්වා සියලු සත්වයෝ ශාන්ත වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය මාගේ මේ ශරීරය දෙතිස් කුණපයකින් පිරුණා වූ දුගඳ හමන්නා වූ පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය පිළිකුල් ශරීරයක්ය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ ඒකායන භාවනා මාර්ගය මාර්ග ඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා